ධර්ම ශාස්ත්‍රය දේශනාව පවත්වන ලබන නීතිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේකද නිතරම වඩන්න සුභේදී යෝගාවචරිතක දිවි ධර්ම දේශනාව අවබෝධ කරගන්න Thank you. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සක්කෝ උජුචසෝ ජුචේ සුවචෝ චස්ස මුදුවනති මාහි සන්තුස්සකෝ ච සුබරෝචේ අප්පකිච්ඡෝ ච සල්ලංක වුත්ති සම්තේන්ද්‍රියෝ ච නිපකෝචේ අප්පගම්බෝ කුලේසු අනනුගිච්ඡෝ නච්ච කොත්තං සමාචරිය කිංචි හේන විඤ්ඤෝ පරිරූපවදීයෝ සෝවිතේ පුරන්නේ මෙතුවාමින් ආශේ ප්‍රදාන යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි ඥාන කුටිපාදක මනතුරු සම්බන්ධ කරගෙන සතිපතා පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවට අපි පසුගිය දවස් සති කිහිපයේම ඉදිරිපත් කරගත්තේ මූල මාතෘකා වශයෙන් මූලික සූත්‍රයේ වශයෙන් කවුරුත් ආදර කවුරු කරන කාර්යීමේ සූත්‍රය මේ සූත්‍රය කරණීයම් අත්ත කුසලයෙන් කියන ස්වార్థය සදත්‍ය අත්ත කුසලය පිළිබඳව බොහෝමත්ම ප්‍රාණික කාරණා ඒ හැටියට ඒ විහාරයේ මේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්නේ දිහා බලන කෙනාට අපේන වටිනා උපදේශ රාශියක් සහිත සූත්‍රයක්. ඒපත් එක සාමාන්‍ය ලෝකයේ ආරක්ෂක පිටක් වශයෙන් පිටක් වශයෙන් සම්බන්ධ කරගන්නවා. තව සමහර කෙනෙක් එක මෛත්‍රී භාවනාවට මෙත්ත මයි මෙත්ත සූත්‍ර කියලා පාවිච්චි කරනවා. මේ අනුව බලනකොට යම් කිසි මාත්‍රකාවක යම් කිසි සංසිද්ධියක තියෙන උපයෝගීතාවය බහුල වෙන්න බහුල වෙන්න විවිධ කෙනා ඒක විවිධ පැති වලින් රස බලන. විවිධ ක්‍රමවලට ඒක ප්‍රෝජනේ සලකා ගන්න. ඉතින් ඒ අනුව විවිධ ගුරුකුල පැතිරුණාද මේක පිළිබඳ පූර්ණ නිගමනයක් අවසාන නිගමනයක් ඒ ධර්මරාජෝත්තම සර්වඥන් වහන්සේට තමයි පැවරෙන්නේ. ඉතින් අපි මේ විදිහට මේ සූත්‍රයක් ඉදිරිපත් කරන කරුණු ගන්නකොට අපිට පුළුවන් තරම් මේ එක එක කාරණාවක කියන දෘෂ්ටි කෝණය එක එක පැති එක එක විසිතුරු එක එක විස්තර ඉදිරිපත් කරගත්ත තරමට ඒ බෞද්ධ ඥාන සුතමේ ඥාන වැඩෙනවා ඒ වගේම හොඳ පැත්ත යන ධාර්මික පැත්ත යන චින්තාවේ ඥානයේ ලොකු ආරාධනාවක් තියෙනවා. ඒ තාකල්ම ඒ කියන්නේ සූතමේ ඥාන චින්තාමේ ඥාන වැඩෙන තාකල්ම ඒක අභ්‍යන්තරගත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයට ලක් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයට ලක්වීම මේ කියන ආකාරයෙන් මේ කර්මීමත සූත්‍රය සංජායනා කරවම ලැබෙන ආරක්ෂාවක් වශයෙන් ආරක්ෂක පිළිකක් වශයෙන් ඔන්න සමහරලා සමහරතු ප්‍රත්‍යක්ෂ කරනවා. තව සමහරත්ෝ මෛත්‍රී භාවනාවක් විදිහට සමත පැත්තෙන් මේක අත්දකින්නවා. ඒ වාගේ මේකේ ලොකු විපස්සනා කතාවක් නැත්නම් ප්‍රඥාවට ආරාධනාවක් ඇති බව ගැඹුරින්ම සලකා බලන්නට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ නිසා පිරිසක් එක්ක වැඩ කරනකොට මේ සෑම ප්‍රත්‍යක්ෂ ඥානයකටම තුරු දෙන විදිහට විස්තර කතා කරනවා කියන එක ඉච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඒසායේ පිටිසගේ ඒ දිහාවට ඇති නසු භාවය පිටිස ඒ දිහාවට කිසාතර භාවය පිටිසත් ඒ අනුව ගමන් කරන භාවය අත්‍යවශ්‍යයි. චේතනාවකින් අපිට පුළුවන් වෙන්නේ ඒකට කටු සටහනක් යාන්තම් පෙන්වලා දෙන එකයි. ඒකයි සර්වචන් වහන්සේගේ ධර්ම දේශනාවලත් ඒ අනුව ශ්‍රාවක ආචාර්ය පරම්පරාවල පවතින දේශනාවේ වෙනසයි. සර්වචන් වහන්සේට නම් අහන සෑම කෙනාටම මේ මටයි කියන්නේ කියලා තාලෙට ඒ ඒ අත්ංගේ ආදයන් ඥානවට ගැළපෙන තාලෙට විචාර කතාවක් කරන්න පුළුවන්. ඒකත් අපි මේ පරිසම්පිතාවල ඉහළම මාර්ගයේ ඉහළම පරිසම්පිතාව කියලා අත්කතනයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි මේ කර්ණිමේත සූත්‍රය ඉදිරිපත් කරන අද මේ 14 වෙනි වතාවටයි මේ දේශනාවක් ආරම්භ කරන්නේ මේ වෙනකොට අපි එළියතාව මූලික සක්කෝ උජෝච සූජෝච ආදි වශයෙන් යෝගාවචරයේ සතුවිය යුතු නැත්නම් හරියටම වචනය කරනවා නම් මේ ජීවිතයේදීම මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ සාසනයේදීම ඉවන් සාක්ෂාත් කරගන්න ඕනේ කියන ඒ උත්තර ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන කෙනෙකුට මේ 14 පුදුමාකාර ප්‍රායෝගික උපදේශ පන්ති ආදාහතරක් වඩපත් වෙනවා. මාළඟට 15ක් විතර පේනවා. අපි පසුගිය වතාවේ සංතේන්ද්‍රිය කියන ගුණය ඉදිරිපත් කරගත්තේ. ඉන්ද්‍රයන්ගේ සංසුම් බව නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රයන්ගේ ඉක්මන බව. ඉතින් මේකෙදිත් අපි පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කියන එක විස්තර සහිතව ඉදිරිපත් කරගත්තා. ඒකට බහින්ද ඉන්නේ නැත්නම් පේන හැටි ඉත බහැලා වැඩ කරන ඇත්තන්ට ඒක පේන්නේ නැති යම් කිසි ආකාරයක ඉන්ද්‍රිය සංවරයක් තැනට සාක්ෂාත් කරගත්තන්ට ඇත්තන්ට ඒක පේන්නේ නැති වශයෙන් විවිධයි. ඒකදී අපි කිට්ටු කරගත්තේ මේ සාමාන්‍ය අපි ආචාර්ය මතවල අතුආර දක්වන තියෙන මේ සංවර පහ. සීල සංවර, විද්‍ය සංවර, කාන්ති සංවර අ අවධාන වශයෙන් කියන ඥාන සංවර කියලා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය කියලා අපි ගිය පාර ගන්න නැත්නම් සංසින්ද්‍රිය කියන පදයට ගොඩක් ගැළපීලා ගියේ අර කන්ති සංවර, විද්‍ය සංවර, සමාධි සංවර කියන ඒ කොටස් තුනයි. ඊගාවට තියෙන ඥාන සංවරය. එතකොට ඉන්දිය සංවරයට පස්සේ කර්ණිමිත සූත්‍රයේ සඳහන් වෙන්නේ අද අපි ඉදිරිපත් කරගත යුතු වෙන මාතෘකාව නිපක කියන ගුණය. සංකේතියෝච නිපකෝච ප්‍රකෝ කියලා කියන්නේ මේ විපක භාවයේ යුතු ඇත්තක්. නාම පදයක් වඩපත් කරලා නිපක කියලා කියන්නේ නිපුණත්වය, පඬිතත්වය, පඬිතකම. එහෙම නැත්නම් ඥානවන්තකම. ඉතින් අර සීල සංවරයෙන්, කන්ති සංවරයෙන්, විද්‍ය සංවරයෙන් ආදී වශයෙන් හිත හදාගෙන හදාගෙන ගියාම නැත්නම් මේ කය වචන අවතුම් පැවතුම් සංවර කරගෙන කරගෙන යනකොට ඒක මුදුන්පත් වෙන්නේ චලපැමිණෙන්නේ මේ ඥාන සංවරය. එනිසා මේ ඥාන සංවරය පරමාර්ථය වශයෙන් ත්‍යාගන පණීතිය වශයෙන් ත්‍යාගන තමයි මේ සීල සංවරය යොමු වීතකොන් වී යුත්තේ ඊට පස්සේ තමයි මේ නියකන්ති ආදි වශයෙන් සති ආදි වශයෙන් තියෙන ඒ සංවර තුනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සීල සංවරය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සමාදන්ව රකින්න සීලය. ශික්ෂාගත ශික්ෂාපද සීලය කියලා කියනවා. ඊට පස්සේ සමාධි සංවරය කියන සීල සංවරය කියන්නේ ශික්ෂාපද සීලය. සමාධි සංවරය කියලා කියන්නේ තව විදිහකට කියනවා අපි ඊපාර ගත්ත ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ විරිය සංවර, කාන්ති සංවර, සති සංවර කියන එක. මේක තමයි ඇත්තටම ලෝකයා භාවනා කියලා බාරගන්නේ. නැත්නම් ලෝකයා යෝගාවචරික අඳුනගන්නේ මෙන්න මේ තුනේ හික්මෙන්නට. එනි විදිහට කරන්නේ සමාධි ශික්ෂාවේ ඉන්න ඇත්තන්ට. ඊගාවට මේ සමාධි ශික්ෂාවෙන් ලැබෙන ඵලයක් නැත්නම් ඒකේ කෙලවර තමයි ඥාන සංවරය. ඒ ඥාන සංවරය ඇති කෙනාට නැත්නම් ඥාන සංවරයේ දක්ෂයාට ඥාන සංවරයේ නිපුණත්වයටපත් වෙච්ච කෙනාට ඥාන සංවරයේ කුසලතාවය ඇති කරාට වෙන්නිපත කියන පදේ පාවිච්චි කරනවා. ඉතින් අර සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් කියන වැඩ පිළිවෙලට මේ අපි ඉදිරිපත් කරගත්ත ක්‍රමය ගැලපෙනවා. එතකොට සමාධි භාවනාව නැත්නම් සමාධි සංවරය නැත්නම් බුදුහාමුදුරන්ගේ සමාධි ශාසනයේ අවධානය නැත්නම් එල්ලේ කෙලවර මේ ඥාන ධර්මයේ තියෙනවා. ඉතින් ඒක නිසා අනිකුත් සාසන මේ වගේ ඥාන සංවරයක් නැත්නම් සාසනයක කෙලවරක් භ්‍රමචරයේ අවධානයක් පරිෝසානයක් නොදකපු නිසා ඒ අත්ංගේ සාසනවල අනිකුත් සාසනවල මේ ඥාන සංවරයේ පැත්තට බොහෝමත්ම අඩු විස්තර තමයි තියෙන්නේ. ඒ වගේ මේක මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම දේවත්වයට පස්සෙච්චි එලෝ වැඩක්. එලෝ ගියාට පස්සේ වෙන වැඩක්. මෙලොවදී සාක්ෂාත් කරගන්න බෑ කියන එක තමයි එයත්ෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒ පරමාර්ථයේ පරමාත්මයට මේ ඥාන සංවරේ බාර දීලා ඉන් මෙපිට තියෙන සීල සංවර සමාධි සංවර තමයි සාමාන්‍ය කෙටිදා කරබන මිනිස්සෙකින් වෙන් කරගත්ත උතුම් වැඩ පිළිවෙලක් විදිහට භ්‍රමචර්යයක් විදිහට නැත්නම් අරණ්‍ය වාසී ජීවිතයක් විදිහට යෝගාවචර ජීවිතයක් විදිහට කතා කරමින් හිටියේ. ඒක සාමාන්‍ය ඉදිරියදා අමුදරුවන් රකින්න. ව්‍යාපාර කරන කොයිදම්පත් කරන අත්ොත් එක බලනකොට සමාවිෂීම සමාදාය රක්ෂති ශික්ෂාපදේසු කියන විතර සීල සංවරයක් පවරාගෙන පනවාගෙන පටවාගෙන රැකීමම ඒ අත්ෝ ඒ දුරස්ත නැත්නම් මේ කිනීමට හේතු වුණා. ඒ මතුමත්තේ යම් ආකාරයකට වීර්යයක්, යම් ආකාරයකට ශාන්තියක්, යම් ආකාරයකට සත්‍යමත් භාවයක් ඇති වෙච්ච නිසා මේ ධ්‍යාන භාවනා කරලා යම් යම් ආකාරයකට නිවන ධර්මයන් යටපත් කරලා යම් ආකාරයකට ඊගාංශ ප්‍රීතියක් සර්වඥාන් වහන්සේ ලෝකේ පහළ වෙදී ඉස්සෙල්ලම මේ ඉන්දියානු පරිසරයේ තිබිලා තියෙනවා. ඒ අත්ංගේ ලොකු සංවරයක් තිබිලා තියෙනවා. මොකද ඒ අසංවරව ඔය කියන විදිහට ධ්‍යාන පවත්වන්න අමාරුයි. නමුත් මේ විදිහට යොෂිනාසේලා වශයෙන් ඍෂිවරු වශයෙන් ඒ ගත කරපු ජීවිතයේදී එකතු වෙච්ච තොරතුරු සම්භාරයක් තියෙනවා. ඒක එකක්වත් පුංචි කියලා කියන්න නම් බෑ. නමුත් කවදාකවත් කියත් මේ ඥාන සංවරයක් හෝ නිපක භාවයක් මෙලොව වශයෙන් කරන්න පුළුවන් කියලා පිළිඅරගෙන තිබුණේ නෑ. ඒක ප්‍රධාන වශයෙන්ම බාධා වුණේ මේ ආත්ම සංකල්පය. කියත් හිතාමිකේ යම් පරමාර්ථයක් නැත්නම් පරමාත්මයක් විසින් මේ ලෝකෙ නැවුවා නම් මේ ලෝකෙ වාසේ පවත්නවා නම් මේ පරමාත්මය අපෙන් බලාපොරොත්තු වෙන අන්තිමම තමයි මේ ඉන්දිය සංවරයෙන් ලබන්න පුළුවන් මේ නිරාමිෂක නැත්නම් ධ්‍යාන සුඛය, ඊට ධම්ම සුඛය, විවේකයෙන් උපන්නව ප්‍රීති සුඛය. ඉතින් එපිට ගිහිලා පරමාත්මයට සම්බන්ධ වීම හෝ අපි මේ ඉස්සරහට ගන්න හදන මේ ඥාන සංවරය මනුස්ස වැඩක් නෙවෙයි. කියත්තගේ බැලුමෙන් බලනකොට මනුස්ස වැඩක් නෙවෙයි. ඒක මෙලොව කරන වැඩක් නෙවෙයි. ඒ නිසා ඒක ඒ තරම් බයක්, ඒ තරම් ගෞරවයක්, ඒ තරම් ආදරයක් දක්වලා තියෙනවා. නමුත් මේ චිත්තාර්ථ ගෞතම තවුසානන් පවා මේකට අභියෝග කරලා තියෙනවා. කිංකොසල ගවේෂීව කියලා හෙව්වේ ඔය විදිහට හොඳ සීලවන්ත වෙලා. ඉතින් මේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැරි තරම් ලොකු කැපවීමකින් සීල සමාදානයක් ඇති කරන කරන වෙලා. ඒ වගේම තමයි මේ සම්මතය සාක්ෂාත් කරගෙන. ඔතනින් නතර වෙනවා නම් තා කිසිම වෙනසක් වෙලා නැහැ මානව ප්‍රජාවට. මානව පරිණාමයේ මොනම වෙනසක් යනවා හිතන්නවත් බැරි තත්ත්වයක් තියෙන නිසා මට මේක ගැලපෙන්නේ මම කිං කුසල ගවේෂීව මොකක්ද මේ කුසලයේ කියන්නේ කියලා කිං මේ පුණ්‍ය ගවේෂී නෙවෙයි පිනයි කුසලයි දෙක සම කරන්න උත්සාහ කරාට හොඳට දුරුමිනිස් කන මොලේට කියන්නේ නැති වුණාට ඉහළට ගියාට පස්සේ හොඳට තේරෙනවා මේ කුසල ගවේෂීව කටයුතු කරනවා කියලා කියන්නේ ඔය ලබන්න පුළුවන් දේවල් ඔක්කොම පාගාගෙන අහගත්තා ඊට පුංචි කියලා නෙවෙයි තාමත්ම දුෂ්කර ලබාගත් දේවල්. මොකද ඒවා පාගාගෙන මේ නිපක භාවයේ මේ කියන ඥාන සංවරය විෂයෙහි කාය ජීවිත නිර්පේක්ෂව කටයුතු කරනවා. මේ බුද්ධ කාලේ කිසිම කෙනෙක් ඉදිරියෙන් තියාගත්තේ නැති අභියෝගයක් ඉදිරිපත් කරගෙන කිසිම කෙනෙකු ගුරුවරකමක් නැහැ කිසිම භාවනා මධ්‍යස්ථයක් නැහැ කිසිම සිව්පත දායකයෙක් නැ ලද දෙයි. මේ Taman ඉන්නකන් ඉන්න ගහමුලට වැරිච්ච කොළ ටික කාලා. ආහනේ විදිහට පවත්ත බලෝ ජීව ගත කරමින් මේ කිං කුසල ගවේෂණ කටයුතු කරන තමයි උන්වහන්සේට ඒකාන්තයෙන්ම මේ ඥාන සංවරයක් ගැන. මිනිස්සෙින්ද කරන්න පුළුවන් ඥාන සංවරයක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒක පිළිබඳව කොච්චර ගරුගම්භීර භාවයක් සරුවච්චන් වහන්සේ පැවැත්වාද කියනවා නම් ඒ කොටහට ධර්මය කියලා නමක් කියලා ඒ ධර්මයේ තමන්ගේ ගුරුවරයා වශයෙන් පනවගෙන පවරගෙන තහදී ප්‍රකාශ කරලා ලෝකෙට මම නම් ගොඩ වුණා මට කවුරක් ගොඩ කරන්න බෑ මට පුළුවන් ඒ මං ගොඩ වෙච්ච ක්‍රමය කියලා දෙන්න. ඉන්න පාර දින පුළුවන් නම් ගොඩ වෙන්නේ. ඒකයි අපි බුදුහාමස පන්කයි මම කියන දවසක අපි මේ කරන භාවනාව බුදුහාමසෙන් කරන්න බැරි එකක්. ඒක පුළුවන් නම් ඒක අපිට බුදුහාමසෝ කරලා දෙන උන්වහන්සේට මහා මේ කරුණාවක් තිබුණා. නමුත් උන්වහන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරා මම මේ කියන හදන ඥාන සංවරය ඒකාන්තයෙන් සයිතාන්තික නෛතික ඒකට ක්‍රමයක් කියන එක පිළිවෙලක් තියෙනවා. නමුත් ඒක මට වෙන කෙනෙක් විසින් කර දෙන්න බෑ. රටේ නීතිය, න්‍යාය ධර්මය, නැත්නම් ස්වභාවය හෙලි කරලා දෙන්න පුළුවන්. ඊළඟට පුළුවන් ප්‍රමාණය ඒක සාක්ෂාත් කරගත යුතුයි. ඇත්තටම කියනවා නම් නැත්නම් අපි වචනේ පරිසමාප්තාර්ථය කියන ඔච්චර උදාහරණයක් පණිවිඩේ. සීල සංවර සමාධි සංවර කියන ඒවා ඊට කලින් තිබුණු සරුවචනාසින් අනුමත කරලා දේවල්. විඥාන සංවරයේ යනකොට නම් කිසි කෙනෙක් කරන්නවත් බය නැහැ. හිතුවේ නෑ මනුස්ස මනස මේ මූලික තණ්හා මාන දිට්ඨි කිලේස අවිද්‍යා ආදී දේවල් කඩන්න පුළුවන් ශක්තියක් මනසේ තියෙනවා කියලා. මොකද ඒක මනස හැදිලා තියෙන්නේම ඔය තණ්හා මාන දිට්ඨි කිලේස අවිද්‍යා ආදී දේවල්ලි. ආන්නේ ඒකට පුළුවන්ද ඒක හදන්න හේතු වෙච්ච මේ මාන දිට්ඨි කිලේස අවිද්‍යාව වගේ දේවල් කරන්න කියන්නේ. ඒ මොළ පුපුරන වැඩක්. මොළයට හිතා ගන්න බැරි වැඩක්. නමුත් සර්වඥාන්සේ මේ අවසාන භවයේ පස්චිම භාගිකයන් වහන්සේනමක් විදියට පහළ මොළේ පැලිලා ගියත් කොච්චරමයි කල්පනා කරන්නේ. මේ මේ මිනිස්යාගේ අන්තිම ඥාණය අන්තිමම මනස කියන අදහසින් මේ මනස මන යෙලිම තියන කටයුතු කරන මේ නම් මිනිස්යා මේ මන මනස ඇති වෙන්න හේතු මූල හේතු පුරවලා හරියට ඒ කරන්නවත් හිතන්න බැරි වැඩක් අන්තිමට මේ ඥාන සංවරයේ බොහොම ලස්සනට මේ සමම්මල් වාක්‍යයකට වඩා මණ්ඩල 13 වහන්සේනමක් විදිහට ලෝකයේ ඉදිරිපිට ඉදිරිපත් කරනවා. ඒක නිසා හිතා ගන්න ඕනේ තීරුම් ගැනීමත් ක්‍රියාවට නැංවීමත් මෙලෝ වැඩක් නෙවෙයි. එලෝ වැඩක්. සමතර සීල සංවරයේ සමාධි සංවරයේ යම් ප්‍රමාණයකට සෑහෙන කැපකිරීමක් සෑහෙන කික්මීමක් ඇති කරගත්ත කෙනාට හිතෙනවා මවන්නක මිසින් මෙවැනි මේ දවචන වාසිය වගේ දේශනා කරලා ධර්මයකට මිස නැත්නම් එවැනි දෙයකට ජීවිත පූජා කරනවා මිස වෙන මොනවා කරන්නේ කියලා ඒකටම ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙච්ච සුළු පිළිසක් මේ වට මේ මේ කල්පයේ මේ මැද පහළ වෙනවා ඒක සංවට්ඨයේදී පහළ වෙන්නේ නැහැ විවර්තයේ පහළ වෙච්චෙත් නැහැ සංවට්ටත් හිටි. දැනෙන විතරයි මෙන්න මේ කියන විදිහේ මේ මොළයේ මේ ඥාණය පහළ වෙන්න වෙච්ච හේතු විඳලා දාලා ඒ හේනක නිරෝධයක් දක්ින්න පුළුවන් කියන කි පුළුවන් ශක්තිය ඇතිකි පහළ වෙන්නේ මේ සංවට්ටත් හායි කාලේ පමණයි. මේ කාර්යය තමයි බුද්ධ සාධනයක් ඔකේ පහළ වෙන්නේ එනිසා දරුවචනාංශේ යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ භාවිතා වෙලා මාර්ගඵල ලබන්න හේතු සම්පatti තියෙනවා කියලා දැනගන්න පංච ප්‍රධානියංග කියලා ප්‍රධානියංග පහක් හේතනා කරගන්නවා. හේතනා කරදිනවා පඤ්ඤා හෝති උද්‍යත්ථේ ගාමිනියා පඤ්ඤා ගමන්නාගතෝ හෝති අහියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. එන්නේ බීජය ඔහුගේ හිතේ තියෙන්න ඕනේ. ඒක නැතුව පිටින් එනලා දාන්න බෑ. මේ ඥානය කියන බීජය ඔහු උපකින්ම රැගෙන ඉන්නවා. පර්ණානුසති භාවනා ගැන කතා කරනකොට උපමාවක් වෙන්නනවා පොළවෙන් පහළ වී මතුවී එන්නා වූ නයි ලිම්මල නැත්නම් නයි හත්ත කිසමත පස් කැටිත්තක් රැගෙන ඉන්නාසේ උපතින්ම මනුෂයා මරණය හැරගෙනමයි නැගිටින්නේ. ඒ පිටිමල තවදාරි ආයත් පදට මේක තියෙනවා. කරන මරණයෙන් මේ උපතින් අරගෙන එන මරණය ආය නැවත මරණය මහමාර වෙනවා. ඒ වගේම තමයි මේ සංසාර වශයෙන් පරිණිපාණයටපත් වෙන්න ඕන ශක්තිය, මේ බීජය, මේ ප්‍රඥාව ඇති කෙනාට කියන්නේ උදයත්ථේ ගාමිනියා සමන්නාගතෝ. පඤ්ඤාය සමන්නාගතෝ. මේ යම් කිසි දෙයක උදේවය දැකීමේ ඥානයවත් ඇති කෙනාට තමයි ප්‍රධානියංග සහිත පුද්ගලයා මේකේ ප්‍රධාන බීජයකට කැප පුද්ගලයා කැප පුද්ගලයා කියනවා. මේක නැති ඇත්තන්ට තමයි ඔය කියන සීල සංවරය සමාධි සංවරය කියන්නේ. මොකද ඒකෙන් තමයි මේ බීජය අපි තැම්පත් කරගන්නේ. ඉතින්සා අන්න මේ විදිහට කොහොමද මේ බීජ සහිත නැත්නම් අපි එක විදිහට කියනවා නම් මේ ප්‍රඥාවන්ත, දීපක, පඬිත, දීපුණ කුසලතා සහිත පුද්ගලයා ආවම ඒ අත්ෝ මේ ඥාන සංවරය දිහා බලන්නේ කොහොමද? නැත්නම් ඒක අපයි නැත්නම් කැපයි නැත්නම් තමයි සර්වඥාන්ති කිව්වේ ඇහි රජත් අඩු කෙලස් රජත් අඩු පුද්ගලියෝ නැත්නම් මේක පේනවා මේ සර්වඥාන්ති පෙන්නන්න හදන දේ එහෙම නැති අතෝ අහක ගන්නෑ මොකද ලෝකේ වැඩි හරියක්ම ඉන්නේ ඒ වගේ බීජ නැති අතෝ මේ බීජ නැති අතන් සඳහා තමයි අර කලින් කියාපු විදිහට ඉන්දිය සංවරය ආදී සීල සංවරය ආදී දේවල් වලින් කොට ගන්න එන්න තියෙනවා. ඒ නිසා අපි මේ ධර්මයේ අහනකොට ඒ විතරක් මේ ධර්මය ක්‍රියාවත් කරනකොට පැහැදිලි වෙනවා අපට. මම දැන් නැත්නම් මට දැන් වඩා රුචි මට වඩා ගැළපෙන්නේ සීල සංවරය. සමාදාය රක්කති ශික්ෂාපදේශ ශික්ෂාපද සමාදම් රැකීමෙන්ම විශාල ලොකු වෙනසක් ලොකු පරිවර්තන තමයි ජීවිතේ එකතු වෙනවා. එයින්ම පිළිච්ච ගතියක් ඔහුට වැටෙන්න පටන් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙකුට එහා ගිය ප්‍රතිසපඤ්ඤ කියන විදිහට කර්මජ ඥාන තියෙනවනම් ඔහුට ඒකනවා සීලය සංවර කරගත්තට පස්සේ ඒ පුද්ගලයා අවිපරිසාර භාවයේ කියන මේ සමතය ඒකට දාල වෙන්නා වූ විද්‍ය සංවර, කාන්ති සංවර, සති සංවරේ මැද කරන්න පුළුවන්. මට මේකෙන් ප්‍රතිඵල දෙයි. මම මේකට කාලය ගත කිරීම හොඳයි කියලා අර සීල සංවරයේ යම් ප්‍රමාණයකට මුවා තියාගත්ත. එහෙම නැත්නම් තමන්ගේම අධිෂ්ඨාන ශක්තිය වඩාගත්ත චිත්ත ශක්තිය වඩාගත්ත එකන අනිවාර්යයෙන්ම ඊගාට තියෙන මේ සමත ශික්ෂාව. නැත්නම් සමාධි ශික්ෂාව. සමාධි සාසනය. සමාධි ඉන්ද්‍රිය වඩන්න පටන් ගන්නවා. ඒ වඩන්න පටන් අර ගන්නකොට ඔන්න අපි ඒකට කියනවා සති ඉන්ද්‍රිය සංවරය කියලා. සංවර ඉන්ද්‍රිය සහිත පුද්ගලයා. ඒකේදී උට අර සීල ශික්ෂාට වඩා විශාල වෙනසක් වශයෙන්. කොටිම ආමිෂ නිරාමිෂ ප්‍රීතිය පිළිබඳව, චිත්ත ධම්ම සුඛය පිළිබඳව, විවේකයෙන් පන්නව ප්‍රීතිය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නකොට ඒකම සමහරතු රහත් උනා කියන තරමට හිතා ගන්නවා. එහෙම නැත්නම් යාන්තම් මේ හිතේ නීවර දුරු වෙනකොටම ධානලාභී අභිඥාලාභී අරූප ධානලාභී කියන තරමට ඉඳාගන්න එක තියෙනවා. ඔන්න ඒ තරම්ම ලොකු විවේකයක් මේක කරන්නේ. අපි හිතමු මේ දෙකමත් කරලා නැත්නම් මේ දෙකක් ඉක්මවලා කියන්නේ නිපකත්වය. නිපුණත්වය, පඬිතත්වය යම් කිසි කෙනෙක් ළඟට එනවා නම් පොත වැටෙන්න පටන් ගන්නවා අනේ මං වාගේ මිනිස්සේ. මේ සීලයත් ඔබ විචාර මම මෙච්චර කල් කෑ ගහගා කියන්නේ. මේක සාසනය කියලා. මේක ශික්ෂාව කියලා මේකයි මේ මේ සංවර කළ යුත්තේ කියලා ඒක මේ සමාධි ශික්ෂාවත් එක්ක බලනකොට කොච්චර ලාභාලද මොන උට සංකන්දනාත්මක බලන්න පුළුවන් ඒ වගේම සමාධි ශික්ෂාවෙත් මම මෙච්චර ලබලා මම මහා ලොකු දෙයක් කියලා කල්පනා කරන්න හිතන්නේ කියනවා බලන්න විපස්සනා මූලික ඥාන කොච්චරක් නම් විපකච්ඡේද ආරාධනා කරන සුදුද පණ්ඩිතස්ත්‍රේට දීපුණත්‍රේට කුසල භාවයට හොඳින් වඩා හොඳින් කරන්න ආරාධනා කරන සුද්ධ යම් තාත්මා මේ සීලේ සමාධිය අගය කරන්න හදනවා නම් ඒ තාත්මගෙන් විපස්සනාට අනද වෙනවා. මේන මේක තේරුම් ගන්න පටන් ගන්නට පස්සේ ඒ පුද්ගලයාට අර දේවල් අතර ප්‍රමුඛත්වය වැටලාදී ප්‍රතිනාදී වශයෙන් තේරුම් ගැනීමේ ඥානය පහළ වෙන්න වෙන්න ඌගෙන් කවුරුම්ම කවදාකවත් සීලයට අනතරයක් වෙන්නේ මොකෙන් කවදාකවත් Taman ලබු සමාධි කරදරයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ දේවල් වලට නිසිතන දීලා. ඊවතදීස නියමතන දීලා ප්‍රධාන කාර්ය බවට පත් කරගන්නේ මේ නිපකප්පේ. එනතන් නිපුණත්වයේ වැඩිමේ වැඩ පිළිවෙල. පඬිත්වයේ වැඩ පිළිමේ වැඩ පිළිවෙල. ඉන්නේ මේ වැඩ පිළිවෙලට ගියාට පස්සේ ඒ පුද්ගලයා කියනවා විපස්සකයයි කියලා. ආරත විපස්සක කියලා. ඉතින් අර සමාධි ශික්ෂාවේදී අපි වෙන විදිහට කියනවා නම් කාන්ති සංවර, සීල සංවර, කාන්ති සංවර, සති සංවර, විද්‍ය සංවර කියන එකේදී පුදුමාකාර ලෝකිතේම ආගමකම තියෙන තපස් ගුණ පුරුදු කරගන්න. සීලපත පරමාර්ථ නෙවෙයි, තමන්ගේ කෙල්ලේ සඳහා යෑමට. ඒකිටම දුෂ්කර. ඒක ලැබෙන ප්‍රතිඵලය තමයි රාමේශ සුඛය. ඒක ධම්ම සුඛය. නමුත් ඒක ඉතාමත්ම නොදයවදන දෙයක සාපේක්ෂව තමයි ප්‍රතිඵලගෙන දෙන දෙයක්. මෙන්න මේකෙන් පිළිපදින කෙනා මේ ඉන්දිය සංවරයෙන් යම් ප්‍රමාණයකට ධමනේ වෙච්ච සංවර වෙච්ච පුද්ගලයාට ඥාන සංවරයට ගියාම පුදුමාකාර විමුක්ති රසයක් තේරෙන්න පටන් අර ගන්නවා මොකද ඥාන සංවරයේදී ඔය කියන දැඟලිලි ඔය කියන දඟලෑම් මොකක්ද හිතා ගන්න බෑ. ඇයි මේ ඥාන සංවරයට ගියාම අර සීල සංවරයටත් වඩා පහසුවක් ඉන්ද්‍රිය සංවරය කියන සමාධි ශික්ෂාට වඩා පහසුවක් එන්නේ කොහොමද කියන්න බෑ. ඒ නිසා ඥාන සංවරේ ඒකාන්තම විමුක්තිදායකයි. මොකද ප්‍රතිපදාවෙන් විමුක්ත වෙනවා. තමයි මෙතෙන්ද ප්‍රතිපදාවකින් ගත්තේ දැඩි ක්‍රියාමාර්ග වලිමුත් විමුක්තියක් ලබනවා. ඒ වගේ තියෙන සමාගතිය වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා අන්තිමට ඒ පුද්ගලයාට ඒ ආපු බාර ගැන වචනයක් කතා කරන්න හෝ ඒක පිළිබඳව තව කෙනෙකුට කියලා දෙනකොට හෝ ඒ පාරේ ගමන් කරන කෙනෙකුට අසතිලක් ලබා ගැනීමේදී බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙනවා. මොකද ඒ අතු තාම ඉතාමත්ම ශක්තිය යොදමින්, දාංගලමින්, ප්‍රයෝග කරමින් කටයුතු කරනවා. ඒකට උනන්දු කරනවා. උනන්දු කරාට දන්නවා මේකේ ඔය ටික පැන්නට පස්සේ කොටින්ම කියනවා සමාධි ශික්ෂාව පෙන්නුවාට පස්සේ ඥාන සංවරයේ තියෙන රැල්පුරුල් ලක්ෂණ එක විතරයි. සාහනි පුදුමම වෙනසක් කියලා මේක. ඔය කොටසක් කරනකොට පැරණි ගොවියන්ගේ පුරුද්දක් තියෙනවා. හඳා කරේ එනකොට ආරම්භෙන්ගෙන් අහලා ඒ වටරවුම් තුනක් යන්නේ ඉස්සලා. මේ අන්තිම කණදී අන්තිම කුඹේ වටරවුම් තුනක් යන්නේ ඉස්සලා අරුද අර කරට්ටෙන් වගේ මේ මේ කන පොඩ්ඩ බුරුල් කරනවා. බුරු කරලා උන්ගේ ඔළුව දෙක අල්ලලා තුන් සැරයක් වදිනවා. වැඳලා ඉතින් බොහොම ජයරණාගේ පාර හරකුන්ද කියනවා තව රවන් තවුන් තුනකින් උඹලා මාව මම උඹලව ගලවනවා කියලා හරසඟ තේරෙන්නේ නැහැ. නමුත් ගොවියගේ පුරුද්දක් කියනවා. ඒ එතකන් හරකට ගහනවා, ශෑ ගහනවා නමුත් අන්තිම රවන් තුනේ පකරවරු ලැබිලා පස්සේ නිකන් සෙල්ලා ගවලා කියලා හර කියලා දානවා. ආන්නේ වගේ තමයි එතකන්ම හීයට. ඔය අවසානිකේ තියෙන්නේ ඒ කරබුරු දැරලා වැඩි අමාර කරනවා. ආනි අමාර කිරීමේ වැඩ පිළිවෙත කියන්න පුළුවන් මේ නිපකත්වේ නැත්නම් ඥාන ධර්මයි. අර උපසීව මානව පුච්ඡාවේ අපි ඉදත් ඉතිපත් කරගත්තා. සබන්ති සබ්බති ලෝකේ සෝතානං කිං නිවාරණ. සෝතානං සංවරං භූයි කේන සෝතා පිටියරි. මේ උපදී මානවකයා ඒ සර්වචනාසිංහ අහනවා මේ හැම දිශාවටම ස්රෝතයන් ගලනවා. ඇහි කෙලෙස් ප්‍රවාහ කරනවා. එහා මුල් කරගෙන බාහිර රූප අහ කියන අච්චත්තික ආයතනය බාහිර රූප වර්ණ රූප කියන බාහිර ආයතනත් එක්ක එකතු කරගෙන චක්කු විඥානයේ ප්‍රවාහයක් ටිකටෝම කිසිම සංවරයක් නැතුව කිසිම ආනන්දපත්තු කිරීමක් නැතුව නිසිනින්ද කෙලෙස් වගනවා කනත් ශබ්දත් සෝත විඤ්ඤායත් අනුව නානා ප්‍රවිදියේ කිසිම පාණකින් තොර සුළුසුලක් ශේෂුණාමියක් සේ කෙලස් කරනවා. නාසය, ජීව, කය, මන. මෙන්න මේ විදිහට අසංවරව ගලන මේ සෝතයන් උපදීන් මොනම ආරයක් නැහැ මොනම තාලයක් නැහැ ඒකේ සුතක් යන එක කරගත්තොත් මේ කලිගුලක් ඇවිස්සුනා වගේ මීමැසි පොදියක් මීවැස් මීගත්දකවලු පිට මේ හිස වගේ කරකෙන්න ආදී මුතුමාකාර විදිහේ ක්‍රියාශක්තියක් වෙනවා සමන්ති සම්පදී ලෝකේ. මේ සෝතයන් සෝතයන් ලෝකේ පුරහාතත කරනවා. සෝතාණං සංව සෝතාණංකින් නිවාරණ. මේක කොහොමද මේ දහති කොන ගලන්නේ? මේ සෝතයන් නිවාරණය කරන්නේ. සෝතාණං සංවරං දුහි අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ශ්‍රෝතයන්ගේ සංවරය මට කියා දෙනු මැනවි. කේන සෝතා පිටියේ. මෙනි සංවර කරගත්තා වූ ශ්‍රෝතයන් කොතනනම් සංසිඳෙත කොතනනම් නිමාවට යද්ද. සර්වචනාතිගේ උත්තරේ වෙන්නේ මේ යන්තනක ශ්‍රෝතයන් ගලනවා සංවරයෙන් තොරව සමාහිත භාවයෙන් තොරව අසමාහිතව එහි නිවාරණය පිණිස සතිදේශං නිවාරණ මෙන්න මේ ස්ලෝතයන් හතිකොන දස දිශාවට අසංගව ගලන බව සතියෙන් දැනගත්ත දවසේ ඒක නිවාරණයක් ඇති වෙනවා සතිදේශං නිවාරණ සෝතාන සංවරම් රෝයි මම මේකට කියනවා සෝත සංවරය කියලා කිසියම් ආරයක් නැතුව කිසියම් ධර්මයකට යටත් නැතුව නිසින්ින්ද ගන්න මේ ශ්‍රෝතයන් සතියට යට කරගත්ත දවසට ඒකේ ඇති වෙනවා යම් කිසි විදියක සංවරයක්. පඤ්ඤායේ පිටියයි. මෙන්න මේ විදියට ඒ අසංවරව ගලන ශ්‍රෝතයන් යම් දවසක කොටු කරගත්තා නම් වට කරගත්තා නම් ඉතා ඉඳලම ඉන්දිය සංවරය කියන එක දැන හෝ නොදැනෙන ඇතුළත හෝ පිටත ඒකාන්තයෙන් හිත වෙනවා. අන්න එදාට ඒක වසා දාන එක, නිවාරණය කරන එක, ඉවර කරන එක හරිම ලේසි. එතකොට ප්‍රඥා පහළ වෙන්න හොඳ පරිසරයක් ලැබිලා තියෙනවා. ඒ වෙනත්නම් වීර්ය කරන්න හොඳ පාදනමක් ලැබිලා තියෙනවා විරත්යක් ඇවිල්ලා තියෙනවා එදාට ප්‍රඥාවෙන් මේ පෙට්ටිය හදලා ඉවරයි තියෙන වැහුව වගේ ප්‍රඥාවෙන් මේක වහන්න පුළුවන් මේක පිළිබඳව සාමාන්‍ය අටුවාවේ මේ කාලේ දෙන නිදර්ශනය තමයි අපි නිදර්ශනයක් විදිහට අපේ කාලේ වෙච්ච දයක් ගත්තොත් ඔය මහලිකන් ගහලා පොල්ගොල්ලේ වේලා බැඳා ඊට පස්සේ යෝගේ වේලි පහක් විතර බැඳා රන්ටඹේ බැඳා ආන්නේ වෙලාවේදී මේ මහලිකන් දිහා බලපු ඇත්තෝ දැනගත්තා මේක මුළු රටම සංස්කෘතික කරන්න පුළුවන් තරම් වටිනා ප්‍රභාවයක් නමුත් මේක කිසිම චාරයක් නැහැ. පරිමර ගම්මතර ගන්නවා විශාල වතුර ප්‍රදේශයක් මහා මොහොත එකතු වෙනවා. මේක ගොවිතැන්පත් සඳහා වාහන කර්මාන්තයට හික්මවා ගන්න අමාරුයි. තාකක් කියනට ගලන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ මේ ගංගා හික්මවන්න වෙනවා. හික්මවා ගත්තොත් ඉතාම උස තැනක මේ වතුර ගියේ විශ්ලම් කරන කුඹර තියෙන පාද්දිමක. නමුත් ගඟ Taman තෝන ගම යන ගමන යනවා මිස ඒ කුඹුරු එක්තොත් එමමින් යනවා නෙවෙයි. ඒ නිසා ගඟ හරස් කරන්න. ආනන්දේම ගඟක් හරස් කරන්න ගියාම කරන්න තියෙන වැඩ පිළිවෙල තමයි මේ සීල සංවර සමාධි සංවර ප්‍රඥා සංවර කියන එකේ පේනවා. සාමාන්‍යයෙන් මාදන මුත්ත ගෝලියෝ ටිකට කිව්වා මේ ගඟෙන් එකට වෙන්න ගඟ පොට්ටක් බුතියන කමින් දෙන්න. ගෝලියට කිව්වා කියලා බලාගෙන ඉඳි කියලා ගඟ නිදිලා කියලා. තම ගෝලයා ගිහිල්ලා ඇවිල්ලා කකුල දැම්මාට පස්සේ කකුල දානකොටම ගඟ නැගිටිනවා. නැත්තම් හොඳට ගඟ ශ්ලෝකයකට ගන්නවා. වැස්ස ගමන් ගඟේ ඇවිදින ඇවිල්ලා කියන ගඟ තාම පුදි නෑ කියලා. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා අන්තිම හොඳටම රැවටලා තමයි කක්කී කොට වෙන්නේ ගඟ පුදිනවා කියන්නේ. මෙන්න මෙහෙම බලනකොට සාමාන්‍ය වේලක් බඳ චීසරෝ වේලක් ගැන අදහසක් නැතුව ගඟයින් කියලා බලනකොට ගඟක් කියන්නේ බොහොම සාන්ත සුන්දරව ගන්න දෙයක්. නමුත් කොයි වෙලාවක හෝ මේක හරස් කරන්න හිතාගෙන ගලක් හෝ වැලි බාල්දියක් වැලි මුට්ටියක් හෝ Taman ඕ හිතගත හිතගත්ත ගමන්ම ළඟ කිපේ. අර දාපු ගල හෝ අර දාපු වැලි මුට්ටිය හෝ හිතගත්ත මනුස්සයා හෝ ගතාගෙන හෝ යනවා පැත්ත හෝ දානවා මොනවා හරි දෙයකින් අර Tamanගේ පරණ පුරුදු ගමනට එනකන් ළඟ හිතුවක් ආරයි. කියන්නේ අහන්නේ ගමනකට යනවා. ආනේ නිසා ඉංජිනේරුවර කරන්නේ මොකද්ද? ගඟ හරස් කරන්න පටන් ගත්ත වෙලාවේ ගඟ විශේෂයෙන්ම කිපෙනවා. ආනේ කිපෙන නිසා සාමාන්‍ය ප්‍රධාන වේලකට වඩා විශාල කැලිකොට රාශියක් ගෙනල එක පැත්තක දැඩි විදිහට తాවකාලික නමුත් දැඩි විදිහට ගඟේ හැරවීමක් කරනවා. හැරවීමක් කරලා ඒ කොටහේ ඔන්න අර ඉතිර ගංගකට අවශ්‍ය කරන මූලික පදනම් කොටස ගංග ඉගුරේ හොඳට දැඩිව ශක්තිමත්ව දාන්න. ඊට පස්සේ එහා යොලේ තලා ගන්න මේ උර අරිනවා. ඕනෝන කර කර අර ගංග ප්‍රධාන සරෝව මේ කොන්ක්‍රීට් වගේ දෙයකින් දැඩිව බඳින තාක්කල් පූර්ණ හික්මීමක් ඒකෙදි බොහොම සාස්ත්‍රානුකූලව කියනවා. හරියට අවස්ථානුකූලව කෙරෙන්නේ මේ වැලි පාදි වලින් වැලි කොට්ට වලින් හෝ తాවකාලිකව දාන ගල් වලින් හෝ ලෑලි වලින් හෝ ඉතාමත්ම දැඩි ගඟේ හරස් කැපීම මත ඉටි කරලා අර සරෝව බැඳ ගන්නවා ඕන වෙලාවක අරින්න පුළුවන් ඕන වෙලාවක වහන්න පුළුවන් යන්ත්‍රාකාරයෙන් ක්‍රියාත්මක ආන්නේ වගේ මේ తాවකාලිකව ගඟ හරහා ප්‍රධාන වේල බැඳ ගන්නකන් බඳින වැලි කොට වලින් බඳින්නේ ධර්ම වගේ තමයි මේ සමාධි සමාධි ශික්ෂාව. එහෙම නැත්නම් සමාධි සාධනය. ආනේ වෙලාව තමයි ඒ සේවකයෝ ශාස්ත්‍රය ඒකට අදාළ ශාස්ත්‍රඥයොත් වැඩියෙන්ම හිතල ගන්නෙ මේ ධර්ම බැඳ ගන්නවා. ධර්ම බැඳලා පස්සේ අර වැලි කොට අස් කරපුවාම ඉතුරු වෙන්නේ මොකද්ද? ඉස්තිරව බැඳිච්ච බැම්ම ඒකේ ඕන වෙලාවට ආයෙත් පුළුවන් වහන්න පුළුවන් ඒ ජාල දොර ස්වරූපක් ඉතුරු වෙනවා. ඉතින් වතුර හොඳට වතුර අඩු නම් ස්වරූප බහලා කියනකොට වතුර එකතු වෙනවා. වැඩි නම් ස්වරූප වර්ණකොට වතුර අඩු වෙනවා. ඒක බොහොමත්ම බොත්තමත් අධ කරන පමණින් කරන්න පුළුවන්. අර తాවකාලික බඳින බැම්මේ තමයි ඉතාමත්ම ඉතිහාසගත වෙන වැඩේ ගඟේ ප්‍රධාන ඉක්මීම සිද්ධ වෙන්නේ. මේක තමයි සමාධි ශික්ෂා. ඒක හුඟක්ම වෙහෙස කරන්නේ. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ මොකද්ද? අර සමස්ව ගන්න වෙන අර දොර වැටලා දාන්න. වතුර අඩු වෙලාදී දොර ඔබහන. ඊට පස්සේ හරස් පිටින්ක වතුර ගේන අර ප්‍රත්‍යා ශික්ෂා සමාධි ශික්ෂාවක යන්තා කඟ මේචා කරගත්තා නම් මට්ටු කරගත්තා නම් ඒ තාක් දොරට ප්‍රත්‍යා ශික්ෂාවේ දිගට වැඩ ගන්න පුළුවන්. ප්‍රත්‍යා ශික්ෂා වැඩ කරනකොට ඇගේ ජරාව ගෑවෙන්න දාන දාන දෙයක් නැහැ. ඒ යන්ත්‍රය වැඩ කරන එකයි තියෙන්නේ. ආන්නේ වගේ තමයි මේ භාවනා ජීවිතයේදී සමාධි ශික්ෂාව කරන වෙලාවේදී ලොකු දැඟලිලි ටිකක් කරනවා. ලොකු ප්‍රයත්න කරන්න වෙනවා. ප්‍රයෝග කියලා මේකට සඳහන් කරනවා. මෙනෙහි කිරීම කියලා කියනවා, සලක්ෂණය කියලා කියනවා, මානසිකාරය කියලා කියනවා. අරමුණ පස්සේ එළවෙනවා. අරමුණ මේ චල් කරගන්න හිතෙනවා. මොකද ඒක හරියට කැලෙන් එළියට ගත්ත කුළු මීමෙක් වාගේ අර ගාමේ ගති දකින්නකොට කුළු ගතිය විශේෂ. ඉතින් ඒසයි තාමත් දැඩි වරපටකින් සති නැමැති වරපටකින් බැලලා ඒ සතාන සම්පූර්ණ නටන ඉඳ දුන්නාට පස්සේ එයා දඟලලා දඟලලා දඟලලා අන්තිමට කනුව මුලම ලවිනවා. මොනෝක තමයි අපි යෝගාවචරය කියන්නේ. භෝගී යෝගී කියන මේ වචන දෙක. භෝගී කියන්නේ අර ස්රෝතයන්ට අනුව ඇහැට රූප පෙන්නලා කාම භෝගී වෙනවා. කනට ගන්ධස්සවල සංගීත රුචි පුද්ගලයා බාහිරපත් වෙනවා. නාසයට ගන්ධ සුවඳ දීලා, දිවට රස දීලා, කයට පාද දීලා, හිතට ඕනේ වල් බූ පදාසින් දීලා, එවුවා පිළිබඳව සම්භෝගයේ පැවැත්තිය පුද්ගලයා කියන භෝගී කියලා උත්තරයි. ඒක පුදුමාකාර විචිත්‍රත්වයක් ලෝකේ තියෙනවා. දෙන්නේගේ භෝගීත්වය සමාන නැහැ. නමුත් මේ භෝගීත්වය කැප කරලා යෝගීත්වයට එනකොට ඒක කියලා කියන ප්‍රධානම බෑම ප්‍රධාන පරීක්ෂා ප්‍රධානම කඩයිම තමයි මේ සමාධි ශික්ෂා. මේ සමාධි ශික්ෂාවෙන් තමයි මේ වීර්යය, ශාන්තිය, සතියත් වඩන්නේ. ඉතින් වීර්යය, ශාන්තිය, සතියයි වඩනකොට තේන්න තියෙන ප්‍රඥා ශික්ෂාව. ඒ කියන්නේ ඊට පස්සේ කරන්න තියෙන ශික්ෂාවටත් වැඩි අමාරුයි මේ කන්ති සංවරේ, සති සංවරේ, විරිය සංවරේ. ඔය ඇත්ත කතා කරන්න ගත්තොත් එහෙම මේ සමාධිය වඩන ඇත්ත කතා කරන්න පටන් ගත්තොත් එහෙම කියන කතාවල කිසිම කෙලවරක් නැහැ. ඒක මොකද පාගෙන දැම්මෙච්ච යාළුවා. අර පැත්තත් නැහැ මේ පැත්තත් නැහැ. ඒකට හොඳට දැක ගන්න පුළුවන් පොදු Hindu වේදේම ගත්තාම ඒගොල්ලෝ කියනවා ලෝකෙ කිසිම විෂයක් අපි අවුරුදු 5000කට කලින් අත්කාලම හැමදේම අපි කරලා තියෙන හැමදේම අපි දන්නවා අපේ අපේ Hindu වේදේ තියෙනවා. මොකද ක්‍රියාත්මක කරලා වැඩ ගන්න කෙනෙක් බලුවොත් කවුරක් අත්දැකීම වැඩ අරගෙන තියෙන ඔය යන්තම් සමාධිය දිනු කරලා කිසිනාතරා තුන්කල් දැකලා ඔය ආයුර්වේදය ඇති කරයි. නැත්තම් ඔය නක්ෂත්‍ර ක්‍රමය ඇති කරයි. නැත්තම් ඔය වාස්තු විද්‍යාව ඇති කරයි ඒව කරලා තියෙනවා. සම්පූර්ණ ලෝකායතය. සම්පූර්ණම ලෝකායතය. මේකේ ඒවල වීම සඳහා කටයුතු කරන්න තියෙන දේවල් විශේෂ වෙලාවක් නැහැ. නිසා මේ සමාධියේ යම් කිසි තැනකට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තොත් උපදෙස් දෙන්න පටන් ගත්තොත් තමන් යමකට ආවා කියලා වරදොල වටහා ගත්තොත් අහනමිනියක් තමයි කරනවා කියන මනුෂ්‍යය තමයි. ඒකද මේ සර්වඥාන්සේ වගේ පෙට්ටිය හදලා ඉවර කරලා තියෙන පියන හදලා වහලා නැහැ. සර්වඥාන්සේ පෙට්ටිය හදලා නැතර කරන්න නෙවෙයි මේ පණ දේශනා කරන එක පියනක් හදලා වහලා දාන්න. එන්නේ බියෙන් වසා දැමීම තමයි මේ ප්‍රඥා ශික්ෂාවෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය සීල ශික්ෂාවේදී කොච්චරක් දුරට සමාදන්ව ශික්ෂාපද රැකීම තමන්ගේ පෞරුෂත්වය නැත්නම් තමන් කල යුත්තේ මගේ යෝගාවචරකම කියලා තේරුම් ගන්නවද නැද්ද කියන එක කාටවත් පිටින් පවරන්න බෑ. සංසාර බය දරව පුරුදු කෙනාට සංසාරේ බය ගැලවෙන්න උත්සාහ කරන කෙනාට හොඳට තේරෙනවා මේ සීලය ඒකාන්ත සුභ විපාක දෙන දෙයක්. නිසා අපි සමාදන්ව රකින්න ඕනේ. ඊගාවට සීලය අවිපරිකාරතාය ආනන්ද කුසලාන දීලාන කියන විදිහට මේ සීලේ කාන්තේම සමතේට තුඩු දෙනවා විවේක බුද්ධියෙන් බලනවා. ඊට පස්සේ සමතේ භාවනාවේ ගියාම නැත්නම් මේ සමතේ මේ ඉන්ද්‍රිය සංවර කියන සමාධි ශික්ෂාට යම විශාල වෙනසක් පෞෂත්වය ඇති වෙනවා. අර සප්පාය කරුණු සේරම ගැන දැනගන්න වෙනවා. තාමත්ම දුෂ්කරව ඒ ලබාගත යුතු සාක්ෂාත් කළ යුතු ඒ සමාධිය ලබා ගන්න. නමුත් අවදාකත් නරකයි ওই අවස්ථාවේදී කාටවත් බන කියන්නේ. ඒ නැත්නම් අනුන්ට උපදෙස් දෙන්නේ. ඒ මොකද මේ සමාධිය කියලා කියන්නේ ඊගාචන ප්‍රඥා ශික්ෂාවට අතරමැදි අවස්ථාවක් ක්‍රමයේදී කියන ළඟ ඇලිකොට දාලා හරස් කරලා තියෙන වෙලාවදී විවේක ගන්න. වහාම අර ඉෂ්ඨිරව කරන බැම්ම යොදා ගැනීම කරන්න ඕනේ මොකද මේ හරස් කරගෙන ඉන්න සෑම චිත්තක්ෂණයක්ම විශාල විදමක්. විශාල ක්ෂණ සම්පත්තියක් වහාම ප්‍රඥා ශික්ෂාවෙන් තුළ ඇති කරගන්න. ඇති කර ගැනීම සඳහා විශේෂයෙන් කළ යුතු දෙයක් නැහැ. විශේෂයෙන් කරන්න කියන දේ එකම තමයි මේ හැමතරම ගලන මේ ස්රෝතයන් පිළිබඳව සතිමත් වීම. ඉතින් ඒක නිසා ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ අර සමාධි ශික්ෂාවේ සාර්ථකත්වයේ මත මේ පුද්ගලයා මේ අවස්ථාව අනිත් අවස්ථාවේ වෙන්කොට දැන ගැනීම සඳහා මිස අර එච්චර දැඟලිලි අවශ්‍ය කරන්නේ එච්චර ප්‍රයත්න කරන්න අවශ්‍ය කරන්නේ. එච්චර ප්‍රයෝග කරන්න අවශ්‍ය කරන්නේ. ඒ මොකද ගංග කීකරු කරගන්නයි මේ ප්‍රයෝග ප්‍රයත්න දැඟලිලි අවශ්‍ය කරන්නේ. ගංග ඉදිරිය කීකරු කරගත්තට පස්සේ වහාම ඒක ප්‍රඥාවෙන් ඉෂ්ඨිර ධාර කර ගැනීම තමයි මේ ප්‍රඥා ශික්ෂාව දිගෙන්නේ. ඒකෙදි තියෙනවා තදම තද සංවේගයක්. ලොකු සංවේගයක් පහළ වෙනවා මම ඉන්දිය සංවරේ తాවකාලිකව කරගෙන ඉන්න කාලේ මේක ඉච්ඡිතසාර කරගන්න මාර්ග ඥානයකින් මේක ඉච්ඡිතසාර කරගන්න උත්සාහ කරන්නේ නැතුව මේ ඉන්දිය සංවරේ පමණක් නතර වෙලා ඉන්නවා නම් අන්තිමට තමන් ගැටෙනවා. විචාන ආයාසයෙන් කරගෙන යන වැඩි එතනින්ම නතර වෙනවා. ඒ වෙලාව කරගත් ඉච්ඡිත ප්‍රඥා ශික්ෂාව තාම කෙරිලා නැහැ. ඒකට අවශ්‍ය කරන ඥානයට අවශ්‍ය ප්‍රමුඛතාවය දීලා නැත්නම් උගා පිටටපත් වෙනවා. ඒ අතරින් තියෙන දුර්ලභමක් තමයි අර වෙහෙත වැඩිකම නිසා අනුන්ට කියලා දෙන්න ආරම්භ. අනුන්ට කියලා දෙන්න ආරම්භකට උගාවක් මේ ධර්මයේ පැටලෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කාර්යයෙන් මේ ඉන්දිය සංවරයේ ආවා නම් ඒ ඉන්දිය සංවරය තුළ පිටිය යුතු, ඉන්දිය සංවරය තුළ විකසිත විය යුතු, ඉන්දිය සංවරය තුළ බැහැ යුතු ඊගාට මේ නිපක භාවය නැත්නම් ප්‍රඥා ශික්ෂා වඩන්න. ප්‍රඥා ශික්ෂාවේදී මොකද කරන්නේ? අනිච්ච අනිච්ඡන්ති යථා භූතං ඥානතෝ පඤ්ඤායතේ පිටියේ මේ කරන ඉන්ද්‍රිය සංවරය අනිත්‍යයි. මේ ඉන්ද්‍රිය සංවරය කරන්නේ අපි ඊගාව ලැබිච්ච ඥාණය සඳහා නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවර සඳහා නෙවෙයි. ආනන්‍යක දැනගත්ත ගමන් ප්‍රඥාවෙන් මේක නතර වෙනවා. ප්‍රකෘතියට පැමිණෙනවා. ඒක නිසා මේ කරන සෑම දෙයක් පිළිබඳව යථාභූත ඥාණය. මේ විදිහට කියනවා අපි සාමාන්‍ය දිනා භාෂාවේ යෝගාවචර වචන මාලාව කියනකොට අනිච්ච දුක්ඛ අනාත්ම හේතේදීම ප්‍රඥාවෙන් කෙරේ. ඒ නිසා ධර්මයත් අනිත්‍යයි. පිනත් අනිත්‍යයි. පවත් අනිත්‍යයි. හොඳත් අනිත්‍යයි. දුකත් අනිත්‍යයි. නරකත් අනිත්‍යයි. හැම දෙයකම තියෙන මේ අනිච්ච භාවය, දුක්ඛ භාවය, අනත්ත භාවයට හිතේ දුවන ඒකට අපි කියනවා ඥාන සංවරය කියලා. සංඥායේටි පිටියයි. ඉතින් ඒ බවට යනකොට මෙතන පණින ඉර කණීම තමයි මේ හොඳ නරක දෙක අතරින් වෙන්නේ. සමාජයට යනකොට හොඳ නරක දෙක බොහොම ලොකු වෙනසක් තියෙන සප්පාය කරුණු අපිට තේරුම් ගන්න. සමාධි ශික්ෂාද ප්‍රඥා ශික්ෂාවට යනකොට හොඳත් එකයි නරකත් එකයි. මේ හොඳ නරක දෙක ඉක්මවල සත්‍යය මතුවෙන්න ආරෙන්න. ඇත්ත ඇති ඇති මතුවෙන්න ආරෙන්න නම් මේ ශය හොඳත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි නරකත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. හොඳත් දුකයි නරකත් දුකයි. මේ බව තේරුම් අරගන්න තමයි මම හිතනවා මිනිස්යාට ඉතාම අමාරුයි. ඒක තමයි හොඳ නරක කියන එක වවාගත්ත පිළිකාව. මිනිස්යා මේ පිටින් ගත්ත පටවගත්ත දෙයක්. ඉතින් අපි මෙතෙක් කල් ආව දක්වා සම්මාන දිලෝක පෑම දේම ලැබුවේ ඒ නිසා අපිට බැරි වෙනවා ඒ ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ මේ හොඳ නරක දෙක පැත්තක තියන්න ඉතින් එහෙමනම් අපි කරේ කරේ නැවතත් දෙන්නේ සමාධි ශික්ෂාවටම ඉන්දිය සංවරයටම කවදා හෝ ඥාන සංවරයේ කියන දවසක තේරෙන පටන් අර ගන්නවා අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, නිබ්බිදානුපස්සන, පරිණිසකානුපස්සන වශයෙන් මේ බලන දේම නැවත නැවත නැවත නැවත නැවත කරගෙන කරගෙන යනකොට ඒ පුද්ගලයාට අර සමාධියමුත් විමුක්තියක් ලබනවා. ප්‍රඥාවමුත් විමුක්තියක් ලබනවා. චේතෝයමුත් පඤ්ඤාවමුත් කියලා කියනවා. ඉතින් මෙන්න මේ මේ මෙතෙක් කල නම් ආසාවෙන් නැත්නම් ගෞරවයෙන් ගම්භීරව වඩ아가න ආපු මේ හොඳ තත්ත්වකර කියන්න වෙන එක නරක තත්ත්වකර කියන්න වෙන එක තමයි දාර්ශනික පැත්තෙන් බලනකොට මනුෂ්‍යාට ඉතාම දුෂ්කර වෙන්නේ. ඒ නිසායි සර්වචනාංශය මතක් කරන්නේ මේ හොඳ නරකලයක පැත්තක කියන්න වෙන නිසා මේ නෑදෑයොත් එක්ක හෝ මුදල් එක්ක ගන්න තියාගන්න එපා. ගහක් එක්ක, කැලයක් එක්ක, ශූන්‍ය භාවයක් එක්ක ගන්න තියාගන්න. මොකද ඒ ගස් අපිට ඇවිල්ලා කියන්නේ අප හොඳ නරක දෙක දන්නේ නැහැ. මේ ශූන්‍යතාවයක් ඇවිල්ලා දොස් කියන්නේ අප හොඳ නරක දෙක දන්නේ නැහැ කියලා අපිට කතා ගනුදෙනු කරන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ ශුන්‍යාකාරගතව, රොක්කමූලගතව, අරඤ්‍යගතව වෙච්චාම කවුරුත් නැති එකක් එක. එහෙම නැතුව කොහොමද නිදිමේ නිමුතිය කරන්නේ? එචා රටේ සමාජ දාර්ශනික මත ඇති කර නැතුව සඳහන් කරලා තියෙනවා. මිනිස්සුගේ ජීවිතය පරිණාම වෙනකොට අවස්ථා තුනක් තියෙනවා. ඉස්සල්ලාම තියෙන සෞන්දර්යාත්මක අවස්ථාව. පුංචි ළමා කාලේ දෙල්ලම්බඩ කම්මචාරී සන්තෝෂයෙන් ඉන්න කවුරුත් එකයි. කොයි එකත් එකයි ඉතිපු ස්වභාවයක් නැහැ. කොයි කෙනා සම්මා තාත්තා කියනවා මේ කමේ පරිසරයක ඇත්ත පොඩි දරුවෙක් වාගේ ඒක සෞන්දර්යය. ඊගාවට එනවා හොඳ නරකවදී. දරුවෝ ඇති වෙනකොට විවාහ වෙනකොට අර පරණ තිල්ලම් කරන්න බෑ ඒක දරුවන්ට හොඳ නරක කියලා දෙන්න වෙනවා සදාචාරගත දියුණු කරන්න වෙනවා සීල දියුණු කරන්න වෙනවා නමුත් මේක අවුරුදු 50 40 වෙනකන් කියනවා ඉතින් 40 මනාවෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හොඳ නරක කියන දේවල් මේ සදාචාරගති ගඟෙන් මේ පැත්තේ එකක් ගඟෙන් යකට එකක් කියන රාගින පැත්තේ එකක් කියන බයින පැත්තේ එකක් ඉතින් ඒ මනුස්සය ටිකක් ඇවිදලා පිට බැලුවොත් මේ හොඳ නරක කියන දෙක අවස්ථාන රූපී දේවල් ලෝකේ සාරභෞම හොඳ කියලා දෙයක් නැහැ. සාරභෞම වූ නරකක් කියලා දෙයක් නැහැ. ඒකේ පරිසරයේ ඉඳලා මේ හොඳ නරක දෙක තේරුම් ගන්න යම් වෙලාවක ඒ නිසා මුළු ලෝකෙම එකට වෙන්න නම් තරන් ඉන්න පරිසරයේ සංස්කෘතිය වෙන්න. කැලවෙන්න. කැලවෙන්න හොඳ නරක දෙක ඉක්මවන්න වෙනවා. හොඳ නරක දෙක ඉක්මවීමට කියනවා සත්‍ය දැකීම කියලා. හොඳ නරක දෙක දකින්නකම් කවදාකවත් සත්‍ය දකින්න බෑ. වෙන විදිහට කියනවා මේ සමාධි ශික්ෂාවේ ඉන්නකම් ප්‍රඥා ශික්ෂාවක් නැහැ. සමාධි ශික්ෂාවෙන් ගැලවීමයි ප්‍රඥා ශික්ෂාව. ඒක හොඳට තේරෙනවා. සංකාර උපේක්ෂණාලේ දක්වාම හිත යනකොට ඉතින් එනකම්ම මේ යෝගාවචරයට අරමුණේ රූප ධර්ම පේනවනම් ඒ රූප ධර්ම අවසාන කෙලවර දක්වාම එළවෙනවා. පිටුපස යමින් මෙනෙහි කරන්න කිව්වා. රූප ධර්ම නැතිනම් නාම ධර්ම නැතිනම් නාම ධර්ම මෙනෙහි කරනවා. නාම ධර්මටි කියනකොට අරමුණ නැති වෙලා පහ වෙලා ගිහිල්ලා නැති වෙලා ආයෙත් ඔන්න සතිය කැඩිලා ආයෙත් අරමුණ මතුවේ. ආයෙත් වෙන එක නෝන්නෝම ප්‍රයත්න කරනවා ප්‍රයෝග කරනවා කරලා කරලා කරලා අරමුණ ආවත් අරමුණෙන් පිට ඊවරයක් ආවත් දෙකම නාවත් අවසානයේ තියෙන උපේක්ෂාව කියලා කියනකොට ඒකට අත්වාදන කරන ප්‍රයෝග ප්‍රතිපස්සම්බ අරමුණේ සියුම් කොටස් දැක මෙනෙහි කිරීම හෝ ඒකට බාධා කරන්න ආවෝ නීවරණ හෝ ඒවා මෙනෙහි කිරීම සියල්ලම නතර වෙලා මෙනෙහි කිරීමේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම නතර ප්‍රයෝග කිරීම ප්‍රතිසම්ප ප්‍රතිපසම්පනේ වෙනවා සම්පූර්ණ එතකොට ඉතින් උපේක්ෂා ඔන්න ඔතනින් තමයි ඥාන ශික්ෂාවේ නැත්නම් ඥාන සංවරය නැත්නම් විපස්සනා ඥානවල කෙලවර විවේක බුද්ධිය පාරේ ඉතින් එන කර්ම ප්‍රයත්න කරන්න ඕනේ ඒ ප්‍රයත්න කරන තාකල් සමාධියේ යම් යම් සූක්ෂම වැලීම් සිද්ධ වෙනවා. වැටෙන්න වැටෙන්න වැටෙන්න සමාධිය මුදුපත් වෙන්න වෙන්න ඇත්ත ඇති හැටියෙන් දැකීම සිදු වෙනවා. එතකොට සමාධි ශික්ෂාව නතර කරපු වෙලාවේ ඇත්ත ඇති හැටියෙන් දැකීම 100% සම්පූර්ණ වෙන ප්‍රයත්න නතර වෙනවා. පෙරකල ප්‍රාර්ථනාවක් නැත්නම් ඒ පුද්ගලගේ හිත ගෝත්‍ර භවස්ථාවටපත් වෙනවා. එතෙන් එනකොට හොඳ යනාරකය ලෞකිකය ලෝකෝත්තරය මාර්ගය ඵලය මොනවාක් අත්තුවේ තේරෙගෙම විනිර්මුක්ත අවස්ථාවටපත් වුණාට පස්සේ තමයි උපචාර අනුග්‍රහ ආදී වශයෙන් හිත ලෝකෝත්තර වීදිකට වැටෙන්නේ. ඒක ඉතින්දි කරන්න තියෙන වැඩේට කියන්නේ නිකන් ඉන්නයි. ප්‍රයෝග ප්‍රතිපස්සන්ද. ඒක තමයි අමාරුම දේ. අපිට පුරුතලා තියෙන දඟලලා ප්‍රතික්‍රියා කරලා එක්කෝ සීලේ වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. නැත්නම් සමාධිය වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රඥා වශයෙන් දරුවචනාංශයේ කියනොත් මේ සිද්ධියට වෙන දෙයකට වෙන්න ඇරලා උද හොඳට බලාගෙන ඉන්නේ කියලා ඒකට පොදුනේ. ඒක තමයි අන්තිම ලාභය. අරවට කියනවා සීල සංවර, ඉන්ද්‍රිය සංවර, සමාධි සංවර කියලා. මේ ඥාන සංවරදී කරලා තියෙන්නේ මොනම දෙයක්වත් නොකර අනාත්මීව පරතෝ බැල්මෙන් අනුන්ගේ දෙයක් වගේ මේක දිහා බලන්න පුළුවන්. අනේ පුළුවන් වෙච්ච වෙලාවදී ඉදී කරගන්න බැරි වුණොත් ඉතින් දඟලන ගතිය ආවොත් නැවත අපි අබව ඒ පන්තින් අතමත වෙලා පල්ලෙහා පන්තිට වැටෙනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි කවදාකවත් මේ ප්‍රඥා ශික්ෂාව නැත්නම් කියන මේ ඥාන සංවරයේට පත්‍ය ඒක හරියට මේ ඥාන සංවරය බව දැනගෙන ඉස්සද්ද වීම ප්‍රයෝගත හැරීම හැර අතරමඟදී ප්‍රයෝගත හැරලා කරන්නත් බෑ. සමාධිචා වැඩි යුතුය අත්යි සමාධිචා වඩන්න ඕන. සප්පාය කර්ම දැනගන්න ඕන, වීර්ය කරන්න ඕන, ඉවසන්න ඕන, සතිමත් වෙන්න ඕන. නමුත් මේ වීර්ය සතිය ඉවසීම කියලා පැමිණිලා යම් කීතයකට ආවම කියනවා දැන් ඉතින් විමුක්තියට සූදානමීමක් වශයෙන් පෙරවුවක්. මොනම දෙයක්වත් නොකර මේ ඡා මේ ඥානෙ වැඩෙන්න ඉඩ ආනේක තමයි අමාරු බලේ. ඒක තමයි නිප්පක කියලා කියන්නේ. නිපුණත්ය කියලා කියන්නේ පිළිච්ච භාවයක්. සම්පූර්ණ කුසලතාවයකට ආවට පස්සේ ඒ පුද්ගලයාට වෙන්න තියෙන දේ වෙනවා අනාලම්බිතව. අනාලම්බිතව. එහෙම නැත්නම් ශුන්‍යතව අපපරිමිතව ආදී වශයෙන් මේ කටයුත්ත සිද්ධ වෙනකොට ඒක තමයි අපිට කියන්න බලන්න ඥාන කරනවා. ඒක සම්පූර්ණ පෞද්ගලිකත්වයෙන් තොර එහෙම නැත්නම් ප්‍රතිපදාවට සර්ව සමාන්තර සාපේක්ෂක භාවයක් නැහැ ප්‍රතිපදාවේ කියලා පැමිණීමෙන් ලැබෙන දේ. ඒක නිසා අර ගඟක් හසුරුවන වෙලාවේදී සතිතේ සංනිවාරණම් කියන විදිහට ගඟ తాවකාලිකව බැම්ම ගන්න වෙලාව තමයි ඉතාමත්ම අන්තිමට ඉස්තිර බැම්ම ගන්න වෙලාවේදී ඥාන සංවර දිනකොට ඒක බොහෝමත්ම පහසුවෙන් කළ හැකි ගොඩාක් ප්‍රතිඵලගෙන දෙන පහසු වැඩක්. නිසා මේ විපස්සනා කටයුත්ත විපස්සනා ශික්ෂාව නැත්නම් මේ ප්‍රඥා ශික්ෂාව බොහෝමත්ම මාර්ගයේ තේරුම් ගන්නට තේරුම් ගන්න සමාධි ශික්ෂා මේ සීල ශික්ෂා වලින් පූර්ණත්වයකට පිච්චකටකටපත් වෙලා මේ විපස්සනා ශික්ෂා කියලා වෙනම එකක් තියෙනවා. ඒ සමාධි ශික්ෂා නෙවෙයි. ආන් ඒකට ඉඳ දෙන්න පුළුවන් ගැතියි. නැත්තම් මේ සර්වඥාචිකේ ධර්මයේ විකසිත වෙන්න ඉඳ දෙන්න පුළුවන් ගැතිය තමයි නිපක භාවය කියන්නේ. ඒක මේ ලෝකෝත්තර ගමනට යනකොට පමණක්ම හම්බෙන දෙයක් නෙවෙයි ඕනම දෙයක් ගත්තොත් අපි මම සාමාන්‍ය කමට අසුතරට ගාක් කළාට මතක් කරනවා අපි සාමාන්‍ය මේ රෝදයේ බයිසිකලයක් පදින්න පුරුදු වෙනකොට ඉස්සල්ලාම බයිසිකල් දැක දැක්කට පස්සේ මොන්න තරම් දැඩිව අපි ඒකේ හැන්ඩල් එක අල්ලගන්නවා අපි මොන තරම් දලරණු කරගන්නවා අපි ඇඟ ඉහාට ගන්නවා මෙහාට ගන්නවා මුතුම අමාරුවක් තියෙනවා බයිසිකලේ කැරෙන තරමට යකඩ වලට වැඩි අපේ ඇඟ තද වෙනවා ඒකෝම ගිහිල්ලා කවුරුත් සීට් එකෙන් අල්ලගෙන තල්ලු කරන තල්ලු කරන ගිහිල්ලා ටික ටික ටික ටික පුරුදුනාට පස්සේ ඊගාවට එනවා ගැතිය අපිට පුළුවන් පිටකෙනෙක් උදව්වක් නැතුව අධික මේකට යොදාන කකුල් දෙක පැඩල් එකට යොදාගෙන සාමාන්‍ය පාරේන මිනිස්සුන්ට අනතුරු නොකර යන්න. එතකොට අපි කියනවා බයිසිකල් කාර්යයක් කියලා. නමුත් හොඳටම පුරුදු වෙච්ච කාලේ මොන එකලතකින් හැඩල් එක අල්ලගෙන යන්න පුරුදු වෙනවා. කියන දවසේ අත් දෙකම අතහැරලා යන්න පුළුවන් තත්යකට එනවා. එතකොට අපි කියනවා මේක පිළිබඳව හොඳ නිකුණක්යක් තියෙන කෙනෙක්. කඩලක අතහැරලා යන්න පුළුවන් තරමට. ආන ඔයෝගේ වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ මුල් ලෝකේ තියෙන සෑම ශිල්පයකම. මෙච්චරමයි විපස්සනායි. ඉතින් ඒ නිසා දැඩිශී සමා සීල ශික්ෂාව වඩන කෙනාට වෙන්නේ විපස්සනා කරන කෙනා හැඟුම් මොදා හැරලා ඉන්නවා. කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ආගමික නැහැ. සදාචාර නැහැ. නානා ප්‍රතිවල් කියනවා. ඊටත් වැඩිය භයානකයි මේ සමාධි ශික්ෂාව පිළිබඳව දැඩිසේ කටයුතු කරන එක නම් විපස්සනා කරන කෙනා දක්වපුවාම පේන්නේ එයාලත් පේන්න තියෙන්නේ මේ මහා ලොකට විපස්සනා කරනවා කියනකොට අපිට තරම්වත් ඉන්නේ ලංවලයක් නැහැ අපිට තරම්වත් නැහැ කියලා පේනවා ඒක පිළිබඳව කවදාකවත් තරහ වෙන්නේ නැහැ ඒ මොකද ඒක පහු කරපු දවසට තමයි තේරෙනවා ඒ බයිසිකල් එකේ දැඩිසේ හැටලි කල්ලාන යන එක තමයි පුරුදු වෙන එක හිතන එකම ක්‍රමය. නමුත් වෙන ක්‍රම තියෙනවා අපිට. අතහැරලා යන්න පුළුවන්. ආන්නේ විදිහට විපස්සනා කියන විමුක්ති රසය නැත්නම් ප්‍රතිපත්තියම තතහැරීමක් කියන්නේ. ආනිය අතහැරීම කරගෙන කරගෙන යන්න නම් කලින් දැඩිව අල්ලලා ඒක උත්තර ගන්න ඕන සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් කරගෙන විපස්සනා වෙදී. ඒක නිසා මේ නිපක් කියන පදේ සම්බන්ධ කරන්නේ විපස්සනා ඥානවල කෙලවරක්. ඒ සම්විසුද්ධි මාර්ගයේ ඒකාදාව කියනවා සීලේ ප්‍රතිත්ථාය නරෝ සබන්‍යෝ චිත්තං පඤ්ඤං භාවයන් ආතාපි විපකෝ භික්ඛු සෝ ඉමං විජාතේ ජරා එතන සපඤ්ඤෝ පඤ්ඤෝ විපකෝ කියලා පද තුනක් සපඤ්ඤෝ කියන පදේ පෙන්වන්නේ පෙර කර කර්මානුභාවවත් කියනමයි අතුආවේ දක්වන විදිහට හේතුක දිවි හේතුක ත්‍රි හේතුක ප්‍රතිනාම ඊගාවට පඤ්ඤා චිත්තම් පඤ්ඤාන්ත කියලා කියන්නේ සමාධි විපස්සනා භාවනා කිරීම. නිපක කියලා කියන්නේ ඔක්කොම කෙරෙන. නිපුණත්ේ. පරිණායක පරිණායක බව කියන අපති වාගේ නිවන ප්‍රත්‍යාවාවට පස්සේ කිසිම දෙයක් ඇදලා ගන්න බෑ. ඉවරයි කියන්නේ අනිත්‍ය දුකනාක මූල ධර්ම අනුව අපි කියන නිරීක්ෂණය කරන්න පුළුවන් මොකද හොඳ සීල ශික්ෂාවක් තියෙනවා. හොඳ සමාධි ශික්ෂාවක් තියෙනවා. ඒකෙන් නිපකත් කියලාපත් වෙනකොට පාරි හරිය පඤ්ඤාවක් කියනකොට ඔහු වැඩ කරලා කරලා මේ නෑම දේම කරලා ඔහු මුලමදාක දාන්න. සකමන දෙකනට මේක අලුත් නිසා දැඩි වීමක් ආර්ථිකගත වීමක් කියන. මුලමදාක දකපු කෙනාට පේනවා එහෙම දෙයක් ඇත්තේ නෑ. මේවා වෙන්නේ සංකීර්ණ සමුදේ ධර්ම අබ්බන්ත නිරෝධ ධර්ම. යම් ධර්මතාවයක් ලෝකේ පහළ වෙනවා නම් ඒ සියල්ලම නිරෝධ වෙන සුළුයි. ඔක මැදින් දැඩිව අල්ලගෙන ඇයි මේ ප්‍රයත්න කරන්නේ? ඒ මොකද අවසානේ දැකලා නිසා විපස්සනාවට තරලම අර්ථකථනයක් දෙනවා ඕනම සංසිද්ධියක මුල බඳාග දකින්න. මුල බඳාග දකින්නයි කියල කියන්නේ දැඩි වීමක් නැහැ. මුල බලනකොට, මැද බලනකොට, අග දිහා බලනකොට එකම හැඟීම. වෙන විදිහට කියනවනම් සංකාරුත් එකක්. ඉතින් ඒකකොට පේන්න තියෙන්නේ මේ ගස්, මේ ගල් නිවන් දක්වා තියෙන්නේ. මොන ඉවල කිප්පෙන ගැතියන්නේ. ඒවා ගැන දාගලන ගතිය. ඒ නිසා ඔය මට මතකයි මේ ඔය කරුණ ඥානසාධින කාලේ මට මේ ගත් ගැන ඊනිසැ හිතනවා. ඉවත් જાතිය මොකන ලොකු වෙනවා හැදෙනවා. නමුත් කවමදාකවත් ළඟ තියෙන කාලේ ඉන්දියා ගෙනිලක් නැහැ. මිනිස්සු මාව කපනවා කියලා තරහක් උත් නැහැ. ඔය ගහක් වගේ ඉන්නවා. ඒ තමයි නිරෝධ සමාපත්තිය ධර්මවල කිසිම දෙයක තැකීමක් නැහැ. මොකද දැනුවත් දැක්කේ නැහැ දැකලීමක් නැහැ. පටන් ගන්න දාලා මේවා ඉවර වෙනවා. ගින්නක් ආවත් පුච්චන්නත් බෑ කියලා කියනවා. හොඳට මතක තියාගන්න ඕනේ මේක ගහේ ගලේක තියක් නෙවෙයි. මේක මේ ඉන්දියා සං ඉන්දියා ඇති කාමභෝගී වෙලා සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවෙන් කොසවලා ඒ හොඳට තමන්ගේ හැකියාවන් නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා ඊ ගාවට එන ඥාන සංවරය එවන ප්‍රඥා ශික්ෂාවෙන්ම ලැබිය යුතු තත්ත්වයක්. මේ தත්වෙට ඒ කියන්නේ මේක සූත්‍ර මේ වශයෙන් ගන්න ඕ චින්තා මේ වශයෙන් ගන්න ඕ සාක්ෂාත් කරන්නේ තමයි ඔය සීල ශික්ෂා නමන් ශික්ෂා තියෙන්නේ. තේන්සා බෞද්ධයා අනිකුත් ආගමික පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ ඔහුගේ ප්‍රණීතිය, ඔහුගේ අවධාන ඵලයම විමුක්තිය. මේ සීලේ ලබන নানা ආකාර ආනිසංස හෝ සමාධියේ ලබන নানা ආකාර ලෝකායත ආනිසංස නෙවෙයි ඒවා ලබලා නැතත් ඕ අනිවාර්යයෙන්ම සරසම් කරන්නේ මේ ජීවිතයේදීම නිවන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා ඔහුගේ සීල ශික්ෂාව සීලබ්බත පරාමාසයකට වැඩෙන්නේ. ඔහුගේ සමාධි ශික්ෂාව ලෝකායතනෙ. ඒ හැම එකක්ම නිවනට තුරු දෙන අඩු ගානේ විපස්සනාට තුරු දෙන දෙයක්. ඉතින් මෙන්න මේ බීජය මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් තියා ජීවිතය අධ්‍යාපනය කෙරේ තියා බලන්න පුළුවන් ශක්තිය ඒක එනකොටම ගේන එකක් වගේ තමයි පේන්නේ. ඉතාම සුළු පිළිගත් මේ ජීවිතයේ හොඳ ගුණවල ලබලා හොඳ සීල ශික්ෂාවක් ඇති කරන හොඳ සමාධි ශික්ෂාවක් ඇති කරන මට මේ විපස්සනා බීජය යම් ප්‍රශ්නයක මුලමැද අග ඒකේ තර වෙන්නේ නැතුව බලහන්ින්න පුළුවන් ශක්තිය ඇති කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවයි වැඩ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ජීවිතේ නිවන ලබනවා කියලා ලබන්න පුළුවන්. නමුත් මේක සමහරු උපත්තියම කියනවා. අවුරුදු 7-8 වෙනකොට පේන්න පටන් අර ගන්නවා. ඒ තමයි තියෙන්නේ මොනම දෙයකවත් අඳුනා ගැනීමක් කරන්නේ මොනම දෙයක් තර වෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඒව මුලමඳාක බලහින් එකයි මට කරන්න තියෙන්නේ කියලා යනකොට ආන්න ඒකට අපි ගන්න නිපකක කියනවා. ඒකත් ක්‍රියාවත් කරන්නේ නැතුව කවදාකවත් Taman නිපක පුදුරෙත්තර දැනගන්න විදියක් නැහැ. ලංකාව වගේ රටවල් වල ගොඩනෙක් හිතන්නේ එන්න මේ නිපක ගතිය බොහෝ දෙනාට තියෙනවා. මොකද අකටුර දාලා බලන්න. කවදාවත් නිකන් ඉඳලා බලන්නේ හැම වෙලාවෙම දඟලන. මේකද දන්නේ නැහැ සමහර ලංකාව කරලා දිනු කරන්න බෑ. කැමර මොනම සිද්ධියක් ආවත් ඒ දුකක් ආවත් සැපක් ආවත් ඒකේ මුලමදාක බලලා ඉඳලා කරන මිසක මේ අර මිනිස්සුන්ට යල්ලපු ගෙදර මෙහෙම නැත්නම් මම මේව කරන්න ඕනේ කියලා වැඩි එළවමක් නැහැ. මේ විපස්සනාවේ පිළිගන්න දෙයක්. ඉතින් ඒකම පේන්න පටන් අර ගන්නවා මේ ලෝකයේ කොච්චර කොල්ලන් තිබුණාද ලෝකයේ කොච්චර විවිධ අදහස් තිබුණාද මේ නිවන ප්‍රඥාව ඇති කියන අයව ප්‍රයෝජන නොගන්නවා නෙවෙයි නමුත් ඒකේ හිත අවුල් කරගන්න. දඟලන්නේ නැහැ. ගන්න පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා නැති උනාට පස්සේ නැහැ කියලා නිකන්. නමුත් අර ගත්ත සිය ඥාන සංවරය නැත්තම් ප්‍රඥා ශික්ෂාව කවදාකවත් විමතියන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥා ශික්ෂාව ගැනීමම ඥාන සංවරයේ ගැනීමම විමුක්තියක්. එනිසා පුළුවන් තරම් කල්පනා කරනකොට මොනම ශික්ෂයකට අපි ඉතිහා බැලුවා විවිධාකාර දෘෂ්ටි කෝණ තියෙනවා පුළුවන් තරම් ඉහළම දෘෂ්ටි කෝණේ සර්වඥාතිගේ ණයට අරගෙන හෝ ආසන්නවාදලාගේ ණයට අරගෙන අපි ලබා ගන්න උත්සාහ කළොත් ටික කාලයකදී ප්‍රපුරුද්දකට ඒ පුරුද්ද තමයි මේ ඥාන සංවරය කියලා අපිට සඳහන් කරන්න වෙන්නේ ඒ සඳහා මාර්ග සකස් කිරීම තමයි ප්‍රතිපත්ති සකස් කිරීම තමයි සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ කරන්නේ ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි කරන සෑම දෙයක්ම මේ දීපක භාවයේ සඳහා පූර්ණ පඬිත්වයේ නිකුත් භාවයේ සඳහා වේවා ඒ නිකුත් භාවයේ පඬිතකම ඒකාන්තයෙන්ම මේ සර්වචන් වහන්සේ අනිකෝ සාස්තුන් වහන්සේ ඉගෙනේ සිට දේශනා කරලද මේ සාහන්ත සුන්දර අමාමා නිවන පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව සමගම අද මේ නිපක භාවයේ පිළිබඳව කරපු දේශනාව මම සමාප්ත කරනවා. Thank you.

ඒකමයි මේ පළවෙනිම දීපිකාවේ පළවෙනි සූත්‍රයෙන් ගන්නවා දේශනා කරලා තියෙනවා. ප්‍රකටන සූත්‍රයෙන් වචනාන්ති මොකද මේ ලෝකේ තාවදී. ඒක ගැන මම ආයෙත් දේශනා කරන්නේ. මට යම් කිසි මේ සිල්වන්තයි කියලා කියනවා නම් ආශ්‍රිත කරනවා. කවදාවත් දෙන්නට කියන්න දෙයක් නැහැ. ඒක මුලින්ම ජීවිතේ කියන්නේ පොතේ නැහැ කියන. ඒක දුන්නාට මේ හැදේ කාර්යයට ඒකනාද කියනවා මේ සර්වඥාන කියන චෝදනයට මේ සර්වඥානගේ සතුටුමහරණය කියලා තමයි ගොනු කියනවා. අන්තිමට ඔය කියන දෙයක් කියනවා වස්තුවේ දෙකකදී තියෙනවා කියන්නේ. ජීවිතේ ඉඳලා සිටින අපතේ ආගේ කරයි කියන සම්පූර්ණ සදාකාලික දෙයක් මොකක්දයි කියන්නේ. මොකද ඒකේ ඉලක්කයෙන් අවසන් කියන්නේ. අතිචාරණ කියනවා කියන ප්‍රථම ධ්‍යාන ලාභ සම්පත් කරනවා. දෙතිය ධ්‍යාන ලාභ ඒක හිතන් කියව මොනවද මේ කතා? ඒක විතරක් ප්‍රඥාවෙන් මුක්තිය නෙවෙයි නෙවෙයි. ඒ භ්‍රමචාරය කරනවා. සම්මේ සක්කාදිට්ඨි කරනවා නම් එකම කණිතේ කරා. හැබැයි ඒක ඒක තමයි යන ප්‍රතිපදාව බාධා කරන පුංචි කරනවා ගන්න ගන්නයි. නමුත් අපි ප්‍රමුඛතාවයේ දෙන එක විතරයි අවරණ නිශ්චිතදී යුතුයි. ඒක නිකායම සඳහන් කරලා තියෙන්නේ ඇටි කාරණා තියෙන පැති බොහොම ප්‍රකයන් ඕන පැත්තේ කියතු පොතක් තියෙන එක. ඒක හැබැයි තියෙනවා සීලඛණ්ඩේම බලන්නේ පළවෙනි සූත්‍ර 10ම සීලඛණ්ඩේම වැඩේ. ඉතින් ඒක ඇත්තටම සීලණි කියලාට ලොකු ඉවරක් තියෙනවා. කොහොමද තුනාට පස්සේ උත්තරින් නතර වෙනවා. නිසා ඒ පිටුමන තියෙන ලෞකික හොඳරක් නෙවෙයි ලෝකෝත්තරීය බලන හොඳරක් කියලා දෙයක් නැහැ. ජීවිතය අනාගත විචාරණය තුළ ශූන්‍යතාවය තුළ උන්නරට කියන බෑ නමුත් මේ ලෞකික පැත්තේ හොඳනකට බලන්න කියනවා එහෙම කියනකොට දොස් කියනවා එහෙමම හිතයක් නෙමෙයි නිවන මොනවා කියලා අහු වෙයි. කොහොම යනකොට. ඉතින් මේක බලන්න. නෑ මොකක්වත් නෑ. සතන් ගන්න හේතුව මේ සමුදුරු වගේ රචනාවේ කිමකට වැටෙන්නේ නෑ. යකෙන්තර යනතර යනවා සාහිත්‍ය කීර්තිය. නිවන සූර්යය කියුවා කියලා බලන්න හරියට. කරන්නේ මම කියන්නේ ලෞකිකවකින් අපිට අදාකාරාත්මක වෙන කියන කොටසක් තියෙනවා. ඒ කොටසේ වාස්තවයෙන් ජීවනයේ අනිවාර්යම කොටෙන් බලනවා. ඒක නිසා මට කියන්න තියෙන හොඳ නරක වුණාට පස්සේ හොඳකට තේරුණාට හොඳ වුණාට පස්සේ තමයි ඉතින් තව ඉදමනවා කියන්නේ. ආන්නේ ඉතින් අපි කරන්නේ එකම දේ තමයි. හොඳ නරක ඉක්මනට මට යන්න පුළුවන්. සර්වඥාන්සේ කියපු හොඳම කොටා මතු පින්දේ අරස බලා ගන්න පුළුවන්. තමයි කරන්නේ තාක්කල් අපිට ඒ ස්පර්ශන අභියෝගෙ හිතෙන්නේ නැහැ. ඒ නිසා අපේ මනුස්ස ජීවිතය කියන්නේ මුලින් වඩා මුලින් අර වෙනකල සංගන්නේ නෙවෙයි. මුලින් වඩා හොඳ දෙයක් කරගන්න. ඒක ආකාශ මොකද ලෝකයෙන් කියන්නේ අපි සීල ප්‍රත්‍යය. ජීවිතේ ඉන්නකොට අපි මුලකට තේරුම් ගන්නවා. විශේෂතාවය. අපිට විතරක් දාන්න ඕන නැහැ. ඒක අපි සුචි පරිමාණයක නතර වෙන්නේ නැහැ. මම ප්‍රතිචාරයක් අදවරක් කියනවා. එතකොට අපි මේකට පොරකට පොරකට සුද්ධියක් ඇති. ඒක මේ ප්‍රතිචාරයකට කියනවා කියලා. ඒක තමයි ඒක තමයි තියෙන ක්‍රමසාරයේදී ක්‍රමලේක ගන්න පටන් අරගන්න. සබෝතනාදී එක්කරක කැලේනේ. දෙන්නේ ඉහෙලම කෙලවර එක තමයි කතා කරන්නේ බෑ කියලා. මට මට කියන්න බෑ කියලා. බාල කරලා කියනවා. කැමතිනේ ඉහළම දේ කියලා කියන පුරාණ කාරව ගන්න කාම. ආකාශාකාරිනේ වන්තු නෝදතන ඉතිරිවක කියන පුරාණ වරෙන් කියන්නේ. සන්නවේදී කියන පර්මත්තා චරිතා කුලදී මේ ඉන්නේ මොකද කියන දුරටම කන්නේ නෝ ලොකු සංස්කෘතියේ කොහොමද කමටහනේ සුද්ධ කරන්න ආවනම් තමයි අර පුළුවන් සීතලට හිත තියාගෙන කියන දේ හොඳට අහන්න. ආයෙත් ප්‍රතිචාර ප්‍රතිචාරයෙන් ආරම්භය බලන්න සම්බන්ධ කරන්නේ. සීතපත්ින් විපස්සනා කරන්නේ. කියන කාරණයෙන් පිට කරලා ඒ මුලවට අන්න එකටම තට්ටු කරගන්න මේ මුලකටම කම්ප්‍රසන්ට් කරගන්න පුළුවන්. ඒසයි කතරම කීම ඒ ලෝකසාන්තින තමයි කියන්නේ හරියන්නේ. ඒක ආශාසිනා අවශ්‍ය නම් දේශම ක්‍රමේ තමයි නිතරම විවේකීව ඒ මුලට එතන කල්පනා කරන්න දෙන්න අරකයි. ආරය අරගෙන එනවා. ඒක කච්චියක් වෙනවා මුලට විවේකීව හදන්න. අනිත් වහියෙන් දෙන්නේ පාරම කරලා. ප්‍රකට අරමුණේ දෘෂ්ටිගත වෙලා තියෙන අරමුණ පිළිගන්න. ඒක සුද්ධ කරපු ගමන් එයාට පාකල ඒකට කතා කරන්න බෑ. Thank you. ජීවිතවල නිස්සාරණ වන්නේ ආරණ්‍ය සේවාසී උච්චතර ගරු උතුම්කම ධම්මජීව ස්වාමීන් වහන්සේ